හොඳයි ස්වාමීන් වහන්සේ. අන්තිම ප්‍රශ්නය අහලා තියෙනවා. ශාස්ත්‍ර දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය යන්නේ අදහස් වන්නේ සීලබ්බත පරාමාසයමද? නෑ සති පරාමාසය ගැනයි. එතන සීලබ්බත පරාමාසය ඇති වෙන්නේ දෘෂ්ටිගතිකව තමයි. නමුත් සාස්වත දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි කියලා කියන්නේ ඒක නෙමෙයි. එතන ඇති වෙන්නේ ආත්මයක් ඇත කියන දෘෂ්ටිය පාදක කොටගෙන කටයුතු කරන අය දෙපැත්තකට බෙදන්න e, පුළුවන් එකක් තමයි ඒ ආත්මය භවෙන් භවය යනවා කියන අදහස සමහරුන්ට තියෙනවා ඊට පස්සේ සමහරුන්ට ආත්මයක් තියෙනවා හැබැයි ඒක මරණයත් එක්ක අවසానයි ආත්මයක් ඇතය එය මරණයත් සමග අවසාන වෙනවා කියන එක තමයි උච්ඡේද දෘෂ්ටිය කියන්නේ ආත්මයක් ඇතය එය භවෙන් භවයට යනවා කියන එක තමයි සාස්වත දෘෂ්ටිය කියන්නේ ඒක මේ සීලබ්බත පරාමාසයත් එක්ක ඍජු සම්බන්ධ නැහැ. සීලබ්බත පරාමාසයත් මෝහයෙන් ඇති කරන, දික්තියෙන් ඇති කරන తত্ত্বයක්. මේ උච්ඡේද දෘෂ්ටි, සාසුත දෘෂ්ටි දෙකත් මෝහයවත් දික්තියෙන් ඇති කරන తত্ত্বයක්. ඒ මූලයෙන් සමානයි. නමුත් ඒක ධර්ම වශයෙන් දෙකේ කිසි සම්බන්ධයක් නොතිබෙන්න පුළුවන්.